පිණිස ඒකාන්තයෙන් උපකාර වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිව දේශකයන්න් වහන්සේ ඒ වගේම සියස කාර්ය මණ්ඩලය ලංකාවාසී ලෝකවාසී සෑම සියලු දෙනාටම සත්පුරුෂ කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය ලබන්නටත් ඉක්මන් භවයකදී නිර්වාණ අවබෝධයේ පිණිසත් මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාවන් ඇතිව අද දවසේ මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්න ඒ දායක පින්නතුන් විසින් අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපට ආරාධනා කරන්නට යෙදුනේ සප්ත විසුද්ධීන් අතර පස්වැනි විසුද්ධිය වන මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධිය පැහැදිලි කරමින් අද ධර්ම දේශනාව සිදු කරන හැටියට නිර්වාණ ගාමිනී මාර්ගයේහි අනුක්‍රමයෙන් සිත පුහුණු කරනකොට අනුක්‍රමයෙන් කෙලෙස් ධර්ම දුරු කරමින් ප්‍රඥාව අවදි කරමින් සිත පිරිසිදු කරන ක්‍රමයක් ඉදිරියට පවත්වා ගත යුතු වෙනවා. ඒ ක්‍රමය සප්ත විසුද්ධි වශයෙන් පියවර 7කින් ධර්මයේහි දක්වලා තියෙනවා. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධි, පටිපදා ඥාන දස්සන විසුද්ධි සහ ඥාන දස්සන විසුද්ධි වශයෙන් එතකොට සීල විසුද්ධි කියලා කියන්නේ නිවරදිව සීලය ආරක්ෂා කරමින් කායික වාචසික සංවර භාවයේ නොකල යුත්ත කුමක්ද කල යුත්ත කුමක්ද කියලා තේරුම් අරගෙන සීලය පිරිසුදු කර ගැනීම. ඒ සීලය පිරිසුදු වීමේදී චිත්ත පාරිශුද්ධිය ඇති වෙන්නට පසුබිමක් සැකසෙනවා. ඊළඟට දෙවනි පියවරේදී චිත්ත විසුද්ධිය. ඒ සීල විසුද්ධිය උපකාර කරගෙන සිත පිරිසිදු කරගන්න නීවරණ ධර්මයන්ගේ. ඊළඟට තුන්වෙනි පියවරේදී දිට්ඨි විසුද්ධිය. ඒ සිත පිරිසිදු කරගෙන ඒ එහි සහායත් ලබාගෙන ඊළඟට තමන්ගේ දෘෂ්ටිය ප්‍රධාන වශයෙන්ම සත්ව පුද්ගල ආත්ම වශයෙන් පවතින සක්කාය දිට්ඨිය ප්‍රබලව අපේ චිත්ත સંතානෙහි ප්‍රතජන මනසෙහි නදා පවතිනෝ එතකොට මෙතන සත්වයක් පුද්ගලයෙක් ආත්මයක් හැටියට ගත යුතු කිසිවක් නැහැ. පවතින්නේ නාම රූප ධර්ම සමූහයක් කියන බව හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් විමසා බලන්නට උත්සාහ කිරීම තුළින් දිට්ඨි විසුද්ධිය ජනිත කර ගැනීම. ඊළඟට හතරවෙනි පියවර තමයි කාංකා විතරණ විසුද්ධිය. ඒ කියන්නේ මේ ප්‍රතිපදාව පිළිබඳව පවතින සැක සංකා දුරු කරගන්නට ප්‍රධාන වශයෙන්ම හේතුඵල වශයෙන් පටිච්ච සමුප්පන්න වශයෙන් මේ ධර්මතා විමසා බැලීම ඒ වගේම මාර්ගය පිළිබඳව විමසා බැලීම තුළින් ඒ සැක සංකා දුරු කරගෙන තමන් යන මඟ පිළිබඳව විසුද්ධි මඟ පිළිබඳව පැහැදිලි ස්ථාවර වැටහීමක් ඇති කර ගැනීම සහ ඒ ප්‍රතිපදාව තුළ ස්ථාවර වීම ඊළඟට පස්වෙනි පියවර හැටියට තමයි අපි අද මේ කතා කරන්නට යන මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. ඒ කියන්නේ මේ අවස්ථාවට පැමිණෙනකොට ඒ භාවනානුයෝගී පුද්ගලයාට එහෙම නැත්නම් සිත පුහුණු කරන තැනැත්තාට තමන්ගේ භාවනා කෘත්‍ය තුළ එහෙම නැත්නම් තමන්ගේ පුහුණුවේහි යම්කිසි සංවර්ධිත අවස්ථාවක් තමන්ට අත්දකින්නට ලැබෙනවා. ඒ අවස්ථාවේ දැනෙන හැඟෙන ඒ විශේෂත්වය නිසාම ඒතනත්තා එහි යම් ආකාරයකින් මුලාවකට පත් වෙන්නට පුළුවන්. එතකොට මුලා කරන ධර්ම හැටියට නෙමෙයි ඒවා භාවනාවේහි දියුණු ගති ලක්ෂණ හැටියට තමයි ප්‍රකට වෙන්නේ. නමුත් ප්‍රකට වුණාට ඒ ගති ලක්ෂණ මීට පෙර ඒ ස්වභාවයෙන් අත්දැකලා නැති නිසා දැන් තමන් මාර්ගඵලයකටපත් උනාය දැන් තමන්ගේ සිත කෙලෙසුන්ගෙන් නිදහස් උනාය ආදි වශයෙන් වැරදි වැටහීම් වලටපත් වෙන්නට අධිමානයට පැමිණෙන්නට ඉඩ කඩ තියෙනවා මේ අවස්ථාවේ එතකොට ඒ බඳු වැරදි වැටහීමකටපත් නොවි තවදුරටත් ඉදිරියට විදර්ශනා මාර්ගය පවත්වාගෙන යන්නට පුළුවන් වෙන්නේ නිවැරදිව ඒ අවස්ථාව වටහා ගත්තොත් පමණයි ඒ නිසා තමයි මෙතන මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. මග්ගා මග්ග කියලා කියන්නේ මාර්ගය සහ අමාර්ගය. මේකයි මග, මේකයි නොමග කියලා නිවැරදිව තේරුම් අරගෙන. එතකොට නොමග කියලා කියන්නේ අර මූලික ප්‍රාථමික අවස්ථාවේදී අපේ සිත වංචනික වෙන ආකාරයට ඕලාරික මට්ටමක් නෙමෙයි. ඊටාම සූක්ෂම ධර්ම මතුවෙනවා. ඒ ධර්ම මතුවෙන්නේත් භාවනා මාර්ගයේහි දියුණුවක් හැටියට. නමුත් ඒ දියුණුවක් හැටියට මතුවෙන කාරණා උපාදාන කරගත්තොත් ඒවාහි එල්බ ගත්තොත් ඒවාහි රැඳුනොත් ඒතනත්තා එතනින් නොමග යන්නට පුළුවන්. අන්න ඒ මග නොමග වෙන් කරගන්න ඊටාම සූක්ෂම අවස්ථාවක් නිසා තමයි මේ පස්වෙනි අවස්ථාව මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියයි කියලා හඳුන්වන්නේ. ඊළඟට හයවෙනි පියවර පටිපදා ඥාන දර්ශන විසුද්ධිය ඒ ප්‍රතිපදාව තුල ඉදිරියට යා යුතු මාර්ගය පැහැදිලිව Tamanට ප්‍රකට වෙන අවස්ථාව ඊළඟට හත්වෙනි පියවර තමයි ඥාන දර්ශන විසුද්ධිය. නිවැරදිව සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මේ මාර්ග වලට ප්‍රවේශ වෙන්නට සුදුසු ආකාරයට Tamanගේ මනසේ ප්‍රඥාව අවදි වෙන අවස්ථාව. එතකොට මෙන්න මේ විදිහට විසුද්ධි හතක් එහෙම නැත්නම් පියවර 7කින් අපේ සිත කෙලෙසුන්ගෙන් පිරිසිදු කරන ආකාරය දක්වන දේශනා ක්‍රමය තමයි සප්ත විසුද්ධි කියලා හඳුන්වන්නේ. විශේෂයෙන් විදර්ශනා මාර්ගය තුල අනුපිළිවෙලින් ඉදිරියට යන්නට ඊටාම පැහැදිලි ක්‍රමයක් හැටියට මේ සප්ත විසුද්ධිය දක්වලා තියෙනවා. එතකොට අද දවසේ අපේ මාතෘකාව උනේ මේ සප්ත විසුද්ධීන්ගෙන් පස්වැනි විසුද්ධිය වන මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. ඒ පිළිබඳව පැහැදිලි කරමින් අද ධර්ම දේශනාව සිදු කිරීම සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ඊටාම වටිනා ගාථා ධර්මයක් ධම්මපදයේ මග්ග වග්ගයේහි සඳහන් වේ. ඒසෝව මග්ගෝ නත්තඤ්ඤෝ දස්ස නස්ස විසුද්ධියා ඒතම් හි තුම්හි පටිපජ්ජත මාරස්සේතං පමෝහනං බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ආරෂ්ඨාංගික මාර්ග සංඛ්‍යාත මේ නිර්වාණගාමිනී මාර්ගය එකම මගයි නිවනට. ඒසෝව මග්ගෝ. මෙයමයි නිවැරදි මාර්ගය. නත්තඤ්ඤෝ වෙනත් මාර්ගයක් නැහැ. වෙනත් පහසු මාර්ග, ලෙහෙසි මාර්ග, කෙටි මාර්ග කියලා එහෙම වෙනම මාර්ගයක් නැහැ. පහසුවෙන් හෝ ලෙහෙසියෙන් හෝ කෙටියෙන් හෝ දීර්ඝ කාලීනව හෝ කෙසේ හෝ අපි පුහුණු කළ යුත්තේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ නැමැති මාර්ගයමයි. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒසෝව මග්ගෝ මෙයමයි මාර්ගය. නත්තඤ්ඤෝ වෙනත් මගක් නැහැ. කුමක් සඳහාද? දස්සනස්ස විසුද්ධිය. දර්ශනය විසුද්ධ කර ගැනීම සඳහා. ඒ කියන්නේ දිට්ටි විසුද්ධිය සඳහා. දර්ශනය කියලා කියන්නේ අපි ලෝකය දකින ආකාරය. ප්‍රඥාවෙන්නේ ලෝකය අපි දැක්ක යුත්තේ නමුත් අපි බොහෝ අවස්ථාවදී ලෝකය දකින්නේ අවිද්‍යාවෙන් එහෙම නැත්නම් හැඟීම් වලට වහල් වෙලා. අවිද්‍යාවෙන් හෝ මිත්‍යා දෘෂ්ටියෙන් ලෝකය දකින්නට තමයි ප්‍රතඥන සත්‍යය බොහෝ කොට පෙළඹෙන්නේ. අවිද්‍යාව කියලා කියන්නේ යථා ස්වභාවයෙන් නොයටහෙන ගතිය, මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ වැරදි වැටහීම් ඇති වෙන ගතිය. එතකොට මේ දෙකම අනර්ථයක්. මුලා කරනවා. එතකොට ඒ අවිද්‍යාව සහ මිත්‍යා දෘෂ්ටියෙන් සිත නිදහස් කරගෙන විද්‍යාව සහ සම්මාදිට්ඨිය උපදවා ගත්තොත් තමයි අපේ දර්ශනය පිරිසිදු වෙන්නේ. පැහැදිලි නිවැරදි දර්ශනයක් ඇති කරගත්තා වෙන්නේ. එතකොට ඒක තමයි දස්සනස්ස විසුද්ධිය. ඒ දර්ශන විසුද්ධිය සඳහා අපට ඒසෝව මග්ගෝ මෙයමයි මාර්ගය නත්තඤ්ඤෝ වෙනත් මගක් නැත. ඒතම්හි තුම්හි පටිපජ්ජත. මහණෙනි නුඹලා මේ විසුද්ධි මාර්ගයේහි નિවරදිව ගමන් කරන්න කුමක් සඳහාද මායя මුලා කිරීම සඳහා එහෙම නැත්නම් මායя පරාජය කිරීම සඳහා මේ එකම මාර්ගය අනුගමනය කරන්නට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ ගාථා ධර්මය අපි පාදක කොටගත්තේ විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ මේ නිවැරදි මඟ පිළිබඳවයි මේ ගාථා ධර්මයේදී දේශනා කරන්නේ. ඉතින් අපේ මාතෘකාව වෙන්නේත් අද නිවැරදි මඟ කොහොමද හඳුනාගෙන මේ විසුද්ධි මාර්ගයේහි ඉදිරියට යන්නේ කියන බව. ඒ අනුව ඒ සප්ත විසුද්ධීන් අතර පස්වැනි විසුද්ධිය වන මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය මග නොමග නිවැරදිව වටහා ගන්නෙ කොහොමද කියන කාරණයයි ධර්මානුකූලව ඒ විදර්ශනා මග තුල අපේ ඒ කරුණු හඳුනාගත යුතු ආකාරය පැහැදිලි කරමිනුයි අද ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. මෙතන මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය හැටියට දක්වන්නේ අපි මුලින් සිහිපත් කළා මෙතෙක් යෝගාවචරයා ඊටාම හොඳින් ඒ භාවනා කටයුතු සිද්ධ කරගෙන ඉදිරියට ඒම නිසා ඒතනත්තාට ඒ භාවනාවේහිම යම් යම් දියුණු ගති ලක්ෂණ මෙතනදී ප්‍රකට වෙනවා. ඒ ප්‍රකට වෙන ගති ලක්ෂණම ඒතනත්තා විසින් වරදවා වටහා ගන්නට පුළුවන්. ඒ නිසා ඒ ගති ලක්ෂණ මෙහිදී හඳුන්වනවා විදර්ශනා උපක්ලේශ හැටියට. එතකොට උපක්ලේශයයි කියලා කියන්නේ සිත කිලිටි කරන ධර්ම. එතකොට විදර්ශනා උපක්ලේශ හැටියට මෙතන කරුණු 10ක් දැක්වෙනවා. ඕභාසෝ පීති පස්සද්ධි අදිමොක්කෝච පග්ගහෝ සුඛං ඥාන මුපට්ඨානං උපේක්ඛාච නිකාන්තිච මේ කාරණා 10 තමයි මෙහිදී විදර්ශනා උපක්ලේශ හැටියට මෙහිදී දක්වන්නේ. එතකොට ඕභාස කියලා කියන්නේ ආලෝකය. ප්‍රීති කියලා කියන්නේ ප්‍රීතිය. ඊළඟට පස්සද්දි කියලා කියන්නේ කායික මානසික සැහැල්ලුව. අදිමුක්ඛ කියලා කියන්නේ සද්ධාව, ප්‍රසාදය. ඊළඟට පග්ගහ කියලා කියන්නේ දැඩි වීරය. සුඛ කියලා කියන්නේ කායික මානසික සැපය. ඥාන කියලා කියන්නේ විදර්ශනා සංපයුක්ත ඥානය. ඊළඟට මුපට්ඨාන කියලා කියන්නේ සිහිය. මනවින් අරමුණෙහි පිහිටන ලද සිහිය. ඊළඟට උපේක්ඛා කියලා කියන උපේක්ෂාව, නිකාන්ති කියලා කියන්නේ සූක්ෂම තෘෂ්ණාව. දැන් මේ කාරණා 10 ගත්තහම අර අවසානයේට කියන ලද කාරණේ නිකාන්තිය ඒ කියන්නේ සියුම් තෘෂ්ණාව එය පමණයි ඍජුවම උපක්ලේශ ධර්මයක් හැටියට සිත කිලිටි කරන ධර්මයක් හැටියට අපට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. අනෙකුත් කාරණා විදර්ශනා මාර්ගය තුල අපට මතු කරගන්නට අවශ්‍ය වෙන කාරණා. කෙනෙක් નિවරදිව භාවනා කරනවා නම් මේවා මතුවෙන්නට පුළුවන් ඒවා බාධක ධර්ම හැටියටම නෙමෙයි ඒ විදර්ශනාවෙහි යම් යම් දියුණු ගති ලක්ෂණ හැටියට ප්‍රකට වෙන්නට පුළුවන්. නමුත් ගැටලුව තියෙන්නේ මේ කාරණා නවයම ඒ අවස්ථාවේදී සිත මුලා කරන්නට හේතු වෙන්නට පුළුවන් ඒ දැනෙන වැටහෙන ස්වභාවය අනුව. ඒ කියන්නේ දැන් Taman යම්කිසි ඵලයක් සඳහා උත්සාහ කරන කෙනෙක් නිසා මේ දියුණු ගති ලක්ෂණ Tamanට දැනෙනකොට ඒතනත්තාට ඒ මොහොතේ Taman මාර්ගයකට ඵලයකට පැමුණුනා වගේ Tamanගේ සිත කෙලෙසුන්ගෙන් මිදුණා වගේ වැටහෙන්නට පුළුවන්. එහෙම වුණොත් එතනින් ඔබට ඒතනත්තාගේ සිත පුහුණු කරන්නේ නැහැ. එහි නවතිනවා. එතකොට එතන ඒ නැවතිලා තියෙන්නේ නිවැරදි දැක්මකින් නෙමෙයි රැවටීමකින් මුලාවකින්. අන්නේ විදිහට මේ මතුවෙන காரணා යෝගියා මුලා කරන්නට හේතු විය හැකි නිසා මෙතන ඊටාම ප්‍රවේශමෙන් හඳුනාගෙන මග නොමග තෝරාගත යුතු තැනක්. එහෙම නැති වුණොත් මෙතෙක් පවත්වාගෙන ආව විදර්ශනා මාර්ගය සම්පූර්ණයෙන්ම ඇන හිටින්න මුලාවකට පැමිණෙන්නට මේ අවස්ථාව හේතු වෙන්නට පුළුවන්. අන්න ඒ නිසා තමයි මෙතන මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය හැටියට ඊටාම ප්‍රවේශමෙන් මේ අවස්ථාව හඳුනාගෙන ඉදිරියට යා යුතු බව දක්වලා තියෙනවා. එතකොට ඉදිරියට යන්න කුමක්ද කළ යුත්තේ? ත්‍රිලක්ෂණ වශයෙන් නැවත නැවත මේ කරුණු විදර්ශනා කිරීමමයි. ඒ විදිහට ත්‍රිලක්ෂණ වශයෙන් මෙනෙහි කරන්නේ කොහොමද කියලා අපි ඉදිරියට පැහැදිලි කරගන්නවා. ඊට පෙර මේ විදර්ශනා උපක්ලේශ හැටියට දක්වලා තියෙන කාරණා 10 පිළිබඳව යම්කිසි වැටහීමක් ඇති කර ගැනීම ප්‍රයෝජනවත් වෙනවා. එහි මූලිකවම දක්වන්නේ ඕභාස. ඕභාස කියලා කියන්නේ ආලෝකය. කෙනෙකුගේ සිත අනුක්‍රමයෙන් පිරිසිදු වෙනකොට ඒ හේතුව නිසාම ඒ තනත්තාට යම්කිසි ප්‍රභාවක් ආලෝකයක් Tamanගේ මනසට වැටහෙන්නට පුළුවන්. මේක සමත භාවනා කරන අයටත් ලැබෙනවා විදර්ශනාව කරන අයටත් ඇතැම් විට මතුවෙන්නට පුළුවන්. සමත භාවනාව කරන අයට ඒ මතුවෙන ආලෝකය ආලෝක නිමිත්තක් හැටියට වෙනම පුරුදු පුහුණු කරන්නට ඒ කමටහනේම කොටසක් හැටියට එය පවත්වාගෙන යන්නට පුළුවන් ඉදිරියට. නමුත් විදර්ශනා කරන යෝගියෙකුට ඒ ආලෝකය විදර්ශනා මාර්ගයට එතරම් අවශ්‍ය කාරණයක් නෙමෙයි. නමුත් මේ අවස්ථාවේදී ඒ තනත්තාගේ සිත සැහැල්ලු වෙනකොට, පැහැපත් වෙනකොට, ප්‍රභාමත් වෙනකොට ඒ තනත්තාට යම් යම් ආලෝක සංඥා දැනෙන්නට පුළුවන්. එය විදර්ශනා මාර්ගයේහි වරදක් නොවේ. ඒක මනස පැහැපත් වෙනකොට සැහැල්ලු වෙනකොට ඇතිවිය හැකි ස්වභාවයක්. ඒ නිසා ඒක ක්ලේශයක් නෙවෙයි. නමුත් යෝගාවචරයා ඒ ආලෝකය ඊටාම ප්‍රභාමත් විදිහට මතුවෙනකොට එහි ඇලෙන්නට බැදෙන්නට තියෙන ඉඩකඩ වැඩි. අන්න එතකොට තමයි ඒක උපක්ලේශයක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ ඕභාසය එක් එක් පුද්ගලයාට විවිධ ස්වරූපයෙන් වැටහෙන්නට පුළුවන්. ඒ කියන්නේ එක් එක් ප්‍රමාණයන්ගෙන්. සමහර කෙනෙකුට Taman අවට සෑම දෙයක්ම පැහැදිලිව පෙනෙන මට්ටමට මේ ආලෝකය මතුවෙන්නට පුළුවන්. එතකොට ඒක මුලාවක් නෙමේ සැබවින්ම ඒ අවට පවතින දේ හොඳ පැහැදිලි ආලෝකයකින් දකින්නා වගේ Tamanට පෙනෙන්න ගන්න. සමහර කෙනෙකුට Taman ඉන්න තනින් ඔබ්බට Taman නිවසේ හෝ කුටියේ හෝ ඉන්නවා නම් ඒන් පිටස්තර පරිබාහිර යම් තරමක් දුරට ඒ ආලෝකයෙන් පෙනෙන්නට පුළුවන්. සමහර කෙනෙකුගේ ආලෝකය සම්පූර්ණ ගමක්ම ආලෝකමත් කරමින් ඒ හැම දෙයක්ම පැහැදිලිව පෙනෙන හැටියට සමහර කෙනෙකුට යොදුන් ගණනක් ඈතට මේ ආලෝකය විහිදෙන්නට පුළුවන් කියන බව පෙර ආචාර්යවරු පැහැදිලි කරලා තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට ඒතනත්තාට හොඳට පැහැදිලි ආලෝකයකින් ඒ දේවල් දකින්නා වගේ ඒ පවතින ස්වરૂපයෙන් Tamanට පෙනෙන ගතියක් මේ ඕභාෂය නිසා ඇති වෙනවා. එතකොට මේ හැම දෙයක්ම අර දිබ්බ චක්කු ඥාණයෙන් පෙනෙන්නා වගේ Tamanට පෙනෙන්න පටන් ගන්නකොට ඒ ස්වභාවය තුළ යෝගියා මුලාවටපත් වෙන්න පුළුවන්. මට මේ බඳු ඥානයක් පහළ වෙලාය. මගේ සිත දැන් කෙලෙසුන්ගෙන් මිදිලාය කියලා ඒ ඕභාෂය නිසා එතනත්තා වරදවා වටහා ගන්නට පුළුවන්. ඒ නිසා තමයි විදර්ශනා මාර්ගයේදී මතුවෙන මේ ඕභාෂය විදර්ශනා උපක්ලේශයක් හැටියට දක්වලා තියෙනවා. ඊළඟට දෙවැනි කාරණය තමයි ප්‍රීතිය. ප්‍රීතිය කියලා කියන්නේ මනසට දැනෙන සොම්නස. ඒ සොම්නස සිතින් ජනිත වෙලා මුළු කය පුරාමත් පැතිරී යන තාමත්ම ප්‍රසන්න වූ හැඟීමක් ඒතනත්තාට මතුවෙන්නට පටන් ගන්නවා. වෙන කවරදාකවත් නොවැටහුණු තරම් ප්‍රීතියක් ඒ තැනත්තාට මේ විදර්ශනා සංප්‍රයුක්තව මතුවෙන්නට පටන් ගන්නවා. එතකොට මේ ගැඹුරු විදර්ශනාව නිසා ඒ තැනත්තාට මේ ප්‍රීතිය මතුවෙනකොට ඒ කය සහ සිත ප්‍රබෝධමත් කරමින් මතුවෙන සොම්නස ඒ තැනත්තා මුලාවටපත් කරන්නට හේතුවක් වෙන්න පුළුවන්. මොකද ඒ මීට පෙර කවදාවත් නොදැනුණු ප්‍රමාණයෙන් ඒ ප්‍රීතිය දැනෙනකොට මම මේ කෙලස් නැසූ නිසා මාර්ගයකට ඵලයකට පැමුණුණු නිසායි මේ தත්ත්වය දැනෙන්නේ කියලා මුලා වෙන්න පුළුවන්. ඒ නිසායි එය විදර්ශනා උපක්ලේශයක් හැටියට දක්වලා තියෙන්නේ. ඊළඟට තුන්වෙනි කාරණේ තමයි පස්සද්දි. පස්සද්දි කියන්නේ කායික මානසික සැහැල්ලු බව. එතකොට භාවනා කරන කෙනෙකුට ඒ සැහැල්ලු බව දැනෙනව සිත ක්ලේශයන්ගෙන් ටිකෙන් ටික ටිකෙන් ටික නිදහස් වෙනකොට ඒ වගේම අරමුණු નિවරදිව වැටහෙනකොට චිත්ත ඒකාග්‍රතාවයේ ඇති වෙනකොට සිහිය පිහිටනකොට කායික මානසික සැහැල්ලු බවක් ඇති වෙනවා. අකුසල් අකුසල ධර්මයන්ගෙන් ක්ලේශ ධර්මයන්ගෙන් තමයි අපේ සිත බර වෙලා පවතින්නේ. ඒ සිත බර කරන තීන මිද්ධ තෘෂ්ණා ආදී ක්ලේශ ධර්මයන්ගෙන් සිත නිදහස් වෙනකොට ඒතනත්තාට කායික මානසික සැහැල්ලු බවක් ඇති වෙන්නට පුළුවන්. නමුත් ඒ සැහැල්ලු බව මීට පෙර කවදාවත් ඇති නොවුණු තරම් ඊටාම ප්‍රබල විදිහට Tamanගේ ගත සම්පූර්ණයෙන් අවකාශයේහි පාවෙන්න වගේ වාඩි වෙලා ඉන්නවද හිටගෙන ඉන්නවද සැතපීගෙන ඉන්නවද කියලා ඉරියව්ව පැහැදිලිව නොයැටහෙන මට්ටමට Tamanගේ ගත සිත සැහැල්ලු වෙනකොට ඒ අවස්ථාවේ එතනත්තා වරදවා වටහා ගන්නට පුළුවන්. ඒ නිසා පස්සද්ධිය නීවරණ ධර්මයක් නෙවෙයි එය බොජ්ජංග ධර්මයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිවන් මඟට ගුණධම් වැඩිීමේදී අත්‍යවශ්‍ය සාධකයක් නමුත් ඒ සාධකයම වරදවා වටහා ගත්තොත් ඒ උපක්ලේශයක් හැටියට ඒ තැනත්තා නිවැරදි මාර්ගයෙන් බැහැර කරන්නට හේතුවක් වෙන්නට පුළුවන් ඊළඟට අධිමුඛ අධිමුඛ කියලා මෙතන හඳුන්වන්නේ සද්ධාව. ඒ කියන්නේ දැන් විදර්ශනා සංප්‍රයුක්තව මතුවෙන ප්‍රසාද ඥානක හැඟීම. Tamange විදර්ශනා කාර්ය පිළිබඳව, Tamange භාවනාව පිළිබඳවම ඇතිවෙන ප්‍රසාදනීය ගතිය. එතකොට ඒකත් ಗುಣධම් වඩන්නට අවශ්‍යයි. Tamanට Taman කරන යෝග ක්‍රියාව එහෙම නැත්නම් Tamange භාවනාව පිළිබඳව Tamanට ප්‍රසාදයක් නැත්නම් පැහැදීමක් නැත්නම් එතනත්තා එහි ඉදිරියට යන්නේ නැහැ. නමුත් මේ අවස්ථාවේ මේ විදර්ශනා සංප්‍රයුක්ත සිතෙහි මතුවෙන මේ සද්ධාව ඊටාම ප්‍රබල විදිහට ඔහුට දැනෙන්න ගන්නවා. එතකොට එයත් ඒ තනත්තා මුලාවටපත් කරන්න වැරදි වැටහීම් වලට යොමු වෙන්නට හේතුවක් වෙන්න පුළුවන් නිසායි අදිමොක්ඛය විදර්ශනා උපක්ලේශයක් හැටියට දක්වන්නේ. ඊළඟට පස්වෙනි කාරණය තමයි පග්ගහ. පග්ගහ කියලා කියන්නේ අධික වීරය. එතකොට කායික මානසික වීරිය බොජ්ජංග ධර්මයක් හැටියට එයන් මාර්ගාංගයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. වීරිය බෝධිපාක්ෂික ධර්ම කතාවෙහිදී අවස්ථා 9කම බුදුරජාණන් වහන්සේ කියන්නේ බෝධිපාක්ෂික ධර්ම 37න් 9ක්ම වීරිය හැටියටයි දක්වන්නේ. ඉතින් ඒ බඳු වීරිය මේ මොහොතේ පුද්ගලයාට එහෙම නැත්නම් යෝගියාට උපක්ලේශ ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. නමුත් ඒ වීරය මතුවෙන්නේ උපක්ලේශයක් හැටියට නෙවෙයි. එය මෙතෙක් කරන ලද විදර්ශනා භාවනා කාර්යයේහි යම්කිසි දියුණු ගති ලක්ෂණයක් හැටියට තමයි මතුවෙන්නේ. නොපසුබස්නා වීරය හොඳට මනවින් පිහිටන ලද වීරය ඒතනත්තාට කායිකව මානසිකව ප්‍රකටව දැනෙන්නට ගන්නවා. නමුත් ඒ දැනීම නිසාම දැන් Taman මාර්ගඵලයකටපත් වෙලා සිටින නිසායි මේ විශේෂත්වය දැනෙන්නේ කියලා වරදවා ගන්න පුළුවන් නිසා තමයි ඒ උපක්ලේශ ධර්මයක් හැටියට දක්වන්නේ. ඊළඟට හයවෙනි කාරණය තමයි සුඛ. සුඛ කියලා කියන්නේ කායික මානසික සැපය. එයත් උපක්ලේශයක් හැටියට නොවේයි මතුවෙන්නේ ගතට සිතට දැනෙන ඒ ප්‍රසන්න ස්වභාවය. එතකොට ඒක භාවනාව කරගෙන යන කෙනෙකුට විශේෂයෙන් ප්‍රයෝජනවත් වෙනවා. ධර්ම මාර්ගයේ දක්වලා තියෙන්නේ සුඛිනෝ චිත්තං සමාදියති සමාහිතෝ යථා භූතං පස්සති පජානාති ගතසිත ඒ විදිහට සුවපත් වෙනකොට සැපේ මතුවෙනකොට ඒ සැපේ හේතු කොටගෙන තමයි චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙන්නේ සිත සමාධිගත වෙන්නේ ඒ සමාධිය නිසා තමයි කෙනෙකුට ප්‍රඥාව අවදි කරන්න පුළුවන් වෙන්නේ ඒ විදිහට කායික මානසික සුවය භාවනා මාර්ගයේදී අත්‍යවශ්‍ය සාධකයක් හැටියටයි දක්වන්නේ. නමුත් මේ දැනෙන සුවය වෙන කවදාටත් වඩා ප්‍රබල විදිහට පැහැදිලිව Tamanට දැනෙන්න ගන්නකොට මුළු ගතසිත සිසාරා පැතිරි යන සුවයක් දැනෙනකොට යෝගාවචරය මුලා වෙන්නට පුළුවන් නිසා තමයි මේ අවස්ථාවේ එය විදර්ශනා උපක්ලේශයක් හැටියට දක්වන්නේ. ඊළඟ හත්වෙනි කාරණය තමයි ඥාන. ඥාන කියන්නේ විදර්ශනා ප්‍රඥාවමයි. දැන් දීර්ඝ කාලයක් මේ තැනත්තා අර සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි වශයෙන් ප්‍රගුණ කරන ලද විදර්ශනා ප්‍රඥාවක් ඒ තැනත්තා සතුව තියෙන නිසා ඊටාම ප්‍රබලව වේගවත්ව සංස්කාර ධර්මයන් විනිවිද යමින් ඔහුගේ ප්‍රඥාව ක්‍රියාත්මක වෙන ආකාරය ඔහුට දැනෙනවා. එතකොට ප්‍රඥාව කියන්නේ කොහෙත්ම උපක්ලේශ ධර්මයක් නෙමෙයි. නමුත් ඒ දැනෙන ස්වභාවය බොහොම ප්‍රකටව වේගවත්ව ප්‍රඥාව ක්‍රියාත්මක වෙන ස්වરૂපය නිසා ඒතනත්තා තුල වැරදි වැටහීමක් ඇති වෙන්නට පුළුවන්. දැන් තමන් මාර්ගඵලයක් ලබලා කියලා අන්න ඒ නිසයි ඥානයත් මෙතනදී උපක්ලේශ ධර්මයක් හැටියට දක්වලා තියෙන්නේ. ඊළඟට උප ဋ ාණ. උප ဋ ාණ කියලා කියන්නේ මෙතන සතිය. මනවින් පිහිටන ලද සිහිය. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සතිපට්ඨානය තමයි නිර්වාණගාමිනී මාර්ගයෙහි ප්‍රධානම සාධකේ වෙන්නේ. ඒකායනෝ යම් භික්කවේ මග්ගෝ සත්තාන විසුද්ධිය. එකම මාර්ගය මෙයයි කියලා සතිපට්ඨානය පිළිබඳව දේශනා කරනවා. එතකොට මේ අවස්ථාව වෙනකොට යෝගාවචරයාට සිහිය ඊ타ත්ම මනවින් පිහිටනෝ අරමුණෙහි හරියට කිසිවකින් වෙනස් නොවන ස්ථාවර වූ ස්වરૂපයක ඉතින් මීට පෙර කවදාවත් අත්දකලා නැති තරමට ඒ සිහිය ඔහුට පැහැදිලිව දැනෙන්න ගන්න නිසා තමයි තමන් අර වගේ විශේෂ අධිගමයකටපත් වුණා කියන මුලාව ඇති වෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා සිහියත් මෙතනදී උපක්ලේශ ධර්මයක් හැටියට විදර්ශනා උපක්ලේශයක් හැටියට දක්වලා තියෙනවා. ඊළඟට නවවෙනි කාරණය තමයි උපේක්ඛා. උපේක්ඛා කියලා කියන්නේ තමන් කරගෙන යන ඒ විදර්ශනාව පිළිබඳ උපේක්ෂා සහගත වීමත් ඒ වගේම ආවර්ජන උපේක්ෂාවත්. ඒ කියන්නේ දැන් දීර්ඝ කාලයක් මුළුල්ලේ තමන් මේ නාම රූප ධර්මයන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් විදර්ශනා කිරීම හේතු කොටගෙන මේ යෝගාවචරයාගේ මනසෙහි ඒ විදර්ශනාව පිළිබඳව උපේක්ෂාවක් මතුවෙන්නට පුළුවන්. ඒ වගේම අරමුණු නැවත නැවත සිහියෙන් නුවණින් ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන් ආවර්ජනා කිරීමෙන් දැන් 아무තු වෙහෙසක් ගන්නට ඕන නැහැ. ඊටාම පැහැදිලිව අරමුණු වැටහෙන්නට ගන්නවා. ඒ අරමුණු පැහැදිලිව වැටහීම නිසා ඒ පිළිබඳව තියෙන ඇතිවෙන උපේක්ෂාව. එතකොට විදර්ශනා භාවනාව පිළිබඳව ඇතිවෙන උපේක්ෂාවත් අරමුණු මෙනෙහි කිරීම පිළිබඳව ඇතිවෙන උපේක්ෂාවත් මෙතන විදර්ශනා උපේක්ෂාව. එතකොට ඒ උපේක්ෂාවම ඒතනත්තා වැරදි වැටහීමකට පමුණවන්නට පුළුවන්කම තියෙනවා. එතකොට උපේක්ෂාව කියලා කියන්නේ නීවරණ ධර්මයක් නෙමෙයි මෙතන. උපක්ලේශ ධර්මයක් නෙමෙයි. එය භාවනාවේහි ඊතා දියුණු ගති ලක්ෂණයක් හැටියටයි ඔහුගේ චිත්තසංතානයේ මතුවෙන්නේ. නමුත් එයම වරදවා වටහා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒතර 10 වෙනි කාරණේ හැටියට දක්වන්නේ නිකාන්ති. නිකාන්ති කියලා කියන්නේ ඊතා සූක්ෂම මතුවෙන තෘෂ්ණාව. දැන් මේ විදර්ශනා භාවනා මාර්ගයේහි මෙතෙක් ගති ලක්ෂණ ඊටාම ප්‍රසාදනීය විදිහට Tamanට දැනෙනකොට ආලෝකය, ප්‍රීතිය, පස්සද්ධිය, සිහිය, ඒ වගේම ඥාණය, සැපය මේවා ප්‍රබල විදිහට දැනෙනකොට Taman කරගෙන යන්නේ විදර්ශනා භාවනා කාර්ය පිළිබඳව දැඩි කැමැත්තක් ඇල්මක් Tamanගේ මනසේ ඇති වෙන්නට පුළුවන්. දැන් සමහර වෙලාවට ඇතම් යෝගීන් කියන්නේ ඒ මට්ටමට නොගියා වුණත් හම්දුරනේ මට දැන් අනිත් වැඩ මොකක්වත් කරන්න හිතෙන්නේ නිතරම පැත්තකට වෙලා භාවනා කරන්න තමයි හිතෙන්නේ. ඒ මොකද අර ඒ භාවනා කාර්ය තුල ඇතිවෙන කායික මානසික සුවය කෙරෙහි නොදැනුවත්වම මනස ඇලෙනවා, බැඳෙනවා. ඒක තමයි මෙතන නිකාන්තිය කියලා හඳුන්වන්නේ. ඉතින් මේ අවස්ථාව වෙනකොට ඔහුගේ විදර්ශනාව හුඟක් දියුණු තත්වයටපත් වෙලා නිසා මේ කියන ගති ලක්ෂණත් එක්කලා ඒ පිළිබඳව සූක්ෂම ඇලීමක්. එතකොට ඒක තෘෂ්ණාවයි කියලා හඳුනා ගන්නට බැරි තරම් කුසල ඡන්දේ වගේ පෙනී සිටින විදර්ශනා භාවනාව පිළිබඳව තමන් තුළ පවතින කැමැත්ත සූක්ෂම තෘෂ්ණාවක් හැටියට ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. ඒක තමයි 10 වෙනි කාරණය. එතකොට මේ 10 වෙනි කාරණේ හැටියට දැක්වූ නිකාන්තය ඍජුවම උපක්ලේශ ධර්මයක්. අවශේෂ කරුණු 9 උපක්ලේශ ධර්ම නෙමෙයි. නමුත් ඒවා උපක්ලේශයන් ජනිත කරන්නට හේතු පුළුවන්. මුලා වෙන්නට හේතු වෙන්න පුළුවන්. එනිසා තමයි මේ කාරණා 10ම මේ අවස්ථාවේදී උපක්ලේශ ධර්ම හැටියට දක්වලා තියෙන්නේ. දැන් එතකොට මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ මේ අවස්ථාව වෙනකොට යෝගියා දක්ෂ වෙන්නට ඕනේ මේ කියන විදර්ශනාවේ දියුණු ගති ලක්ෂණ හේතු කොටගෙන මුලාවටපත් වෙන්නේ නැතිව වැරදි වැටහීම් වලටපත් වෙන්නේ නැතිව තව දුරටත් ඒ තමන්ට දැනෙන ගති ලක්ෂණත් සංස්කාර ධර්ම හැටියෙන්ම විදර්ශනා කරමින් ඉදිරියට යන. ඒ කියන්නේ දැන් ආලෝකය Tamanට දැනෙනවා නම් ඒ ආලෝකය කියන්නේ එක්තරා සංස්කාරයක්. ආලෝක සංඥාව. එතකොට සංඥා සංඛාරය. සංඥාව නැමැති සංස්කාර ධර්මය. සංස්කාර කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා දේවල්නේ. ඒතර සංඥාව කියලා කියන්නේ සංකත ධර්මයක්. ඒතර ආලෝක සංඥාව කියලා කියන්නේ ඒ සංඥාවේ එක්තරා ස්වરૂපයක්. එතකොට එයත් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් විදර්ශනා කරන්නට දක්ෂ වෙන්නට ඊළඟට ප්‍රීතිය ඇති වෙනකොට ඒ ප්‍රීතිය කියලා කියන්නේ වේදනා චෛතසිකය. සුඛය ඇති වෙනකොට ඒ වේදනා චෛතසිකය. ඊළඟට පස්සද්ධිය සැහැල්ලු බව ඇති වෙනකොට ඒ වේදනා චෛතසිකය. මේ හැම දෙයක්ම අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් විදර්ශනා කරමින් ඉදිරියට යන්නට දක්ෂ වුණොත් තමයි ඒතනත්තාට මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය මතු කරගෙන ඉන් ඔබට ප්‍රතිපදා ඥාන දර්ශනය සහ ඥාන දර්ශනයට අවතීර්ණ වෙන්නට පුළුවන්. ඒ නිසා මේ අවස්ථාවේදී යෝගාවචරයක් කළ යුත්තේ වඩාත් සූක්ෂම විදිහට වඩාත් සංයමයෙන් යුක්තව ත්‍රිලක්ෂණ ප්‍රඥාව තව තවත් තීව්‍ර කිරීමයි කළ යුත්තේ. නමුත් ප්‍රතඥන චිත්තසංතානයේ ස්වභාවයෙන්ම මතුවෙන තණ්හා මාන දිට්ටි මේ අවස්ථාවේදී ඔහුට ඒ සියුම් විදර්ශනාවට යන්න නොදී අර උපක්ලේශයන් තුලම තමන්ව හිර කරන්න පුළුවන්. ඒ කියන්නේ දිට්ටි කියලා කියන්නේ සක්කාය දිට්ඨිය. දැන් සක්කාය දිට්ඨිය තවම දුරු කරලා නැහැ. අර දිට්ටි විසුද්ධිය සඳහා භාවනා කරලා යම් ප්‍රමාණයකට සත්පුද්ගල ස්වභාවයක් නැති බව මොහු වටහාගෙන තිබුණට මේ අවස්ථාවේදී මතුවෙන මේ ප්‍රසාදනීය ගති ලක්ෂණ හේතු කොටගෙන යලිත් වරක් අර යටපත් වෙලා සැඟවී තියෙන සක්කාය දිට්ඨිය නැවත අවදි වෙන්නට පුළුවන් තවම සෝවාන් මාර්ගඥාණයෙන් සක්කාය දිට්ඨිය සම්පූර්ණයෙන් ප්‍රහාණය කරලා නැති නිසා අර ඕභාෂය ඇති වෙනකොට දැන් මේ මගේ විදර්ශනාව තුල මතුවෙන ආලෝකය කියන එතකොට ආත්ම දෘෂ්ටිය එතකොට මට දැනෙන ප්‍රීතිය මට දැනෙන සැපය මට දැනෙන සැහැල්ලුව ඒ විදිහට සත්පුද්ගල ස්වභාවයෙන් දික්ටි වශයෙන් අර උපක්ලේශ ධර්මයන් තුල හිර වෙන්නට පුළුවන්. ඊළඟට මාන වශයෙන් ඒ කියන්නේ මට පෙනෙන ආලෝකය අන් අයගේ ආලෝකයට වඩා බොහෝම හාත්පස පැතිරෙන ආලෝකයක්. ඊටාම පැහැපත් ආලෝකයක් මට මේ පෙනෙන්නේ. එතකොට මගේ මට දැනෙන සැහැල්ලු බව ඊටාම උසස් මට්ටමේ සැහැල්ලු බවක්. මේ විදිහට සංසන්දනාත්මකව අන්නේ භාවනා කරන යෝගීන්ට දැනෙන ස්වභාවයන් සමග එහෙම නැත්නම් Tamanටම මුලින් මීට පෙර දැනුණු යම් යම් ගති ලක්ෂණත් එක්ක සංසන්දනය කරමින් අර වර්තමානයේ දැනෙන ස්වභාවයන් ඒතනත්තා හඳුනා ගන්නට උත්සාහ කරනවා. එතකොට ඒ යෝගාවචරයාගේ මනස මාන වශයෙන් මැනීම් වශයෙන් අර උපක්ලේශයන් තුල හිර වෙන්නට පුළුවන්. ඊළඟට තණ්හා වශයෙන් අර නිකාන්තිය කියලා කිව්වේ ඒ පිළිබඳව ඇති වෙන සූක්ෂම තෘෂ්ණාව, ඇලීම, බැඳීම. එතකොට තණ්හා වශයෙන්, මාන වශයෙන්, දික්ටි වශයෙන් කියන මේ තුන් ආකාරයටම අර කියන ලද්ද උපක්ලේශ ධර්මයන් පිළිබඳව ඇලීම, බැඳීම මතුවෙන්නට පුළුවන්. එතකොට උපක්ලේශ 10ක් දැක්වුවා. ඒ උපක්ලේශ 10ම තණ්හා, මාන, දික්ටි කියන තුන් තුන් ආකාරයෙන් ක්‍රියාත්මක වෙනකොට තිස්සාකාරයකින් මේ උපක්ලේශයන් තුල යෝගය හිර වෙන්නට පුළුවන්. අන්න ඒ නිසා තමයි ඊටාම ප්‍රවේශමෙන් මේ අවස්ථාවේදී ගුරු උපදේශ ලැබමින් යෝගාවචරයා වෑයම් කරන්නට ඕන සියුම් විදිහට මේ මතුවෙන ගති ලක්ෂණ පිළිබඳවත් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් විදර්ශනා කරන්න. ඉතින් ඒ කරන විදර්ශනාව අර සත්පුද්ගල ස්වરૂපය මත ඉඳගෙන ඒ විදර්ශනාව කිරීම ප්‍රමාණවත් නැහැ. ඒ නිසා මේ අවස්ථාවේදී ඔහු දක්ෂ වෙන්නට ඕන සත්ව පුද්ගල ස්වභාවයන්ගෙන් විනිර්මුක්ත වූ මේ නාම රූප ධර්මයන් විනිවිද දකින මට්ටමට ඔහුගේ විදර්ශනාව තීව්‍ර කරන්න. ඉතින් ඒ සඳහා මේ අවස්ථාවේදී අර ඝන සංඥාවන් බිඳලා නාම රූප ධර්ම දකින්නට මනස පුහුණු කළ යුතුයි. ඝන සංඥා කියලා කියන්නේ දැන් මේ නාම රූප ධර්මයන්ගේ යථා ස්වභාවය සූක්ෂම ස්වභාවය අපට නොඇතහි යන්නට හේතුවක් තමයි ඝන සංඥාව. ඝන සංඥාව කියලා කියන්නේ සමෝහ ඝන, සම්පති ඝන, කොත්ත්‍ය ඝන, ආරම්මන ඝන කියලා ඝන හතරක් දැකෙනවා. ඝන කියලා කියන්නේ දැන් නාම ධර්ම, රූප ධර්ම පරමාණු වලටත් වඩා ඊටාම සූක්ෂමයි. ඒ සූක්ෂම නාම රූප ධර්ම තමයි වහා ඇති වෙලා වහා බිඳී යන්නේ. නමුත් අපට ඒවාහි ඒ සූක්ෂම බව ඉන්ද්‍රයන්ට ගෝචර වෙන්නේ නැහැ. අපට සමූහ වශයෙන් තමයි ඒවා ගෝචර වෙන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු දුර ඉඳලා අපි කන්දක් බලනකොට අපට සමස්ත කන්දම එකක් හැටියට තමයි පෙනෙන්නේ. නමුත් ළඟට ළඟට ගිහිල්ලා බලනකොට අපිට පේන්න ගන්නවා ඒ කන්දක් කියලා පෙනුණු තැන විවිධ ගස් කොළන් තියෙනවා. එක වර්ගයක එක වර්ගයක ගස් නෙමෙයි විවිධ වර්ගයේ ගස් තියෙනවා. ඒවත් උස්මිටිකම් වෙනස්. ඊළඟට පර්වත, දිය ඇලි, ඊළඟට පස්, වැලි ආදී නොයෙක් දේවල් වලින් තමයි මේ කන්ද කියන එක සකස් වෙලා තියෙන්නේ. ළඟට ගිහිල්ලා බලනකොට ඒවාෙහි වෙනස්කම් විවිධත්වයන් පෙනුනට ඈත ඉඳලා බලනකොට ඒ සියල්ලක්ම එක කන්දක් හැටියටයි අපට පෙනෙන්නේ. අන්න ඒ වගේ මේ රූප ධර්ම සූක්ෂම නිසා ඒවා සමූහයක් හැටියට තමයි අපේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන්නේ. ඊළඟට නාම ධර්ම ඊටාම සූක්ෂම වේගවත්ව ඇති වෙන නිසා ඒ නාම ධර්ම පෙලක් ඇති වුණාට පස්සේ තමයි අපිට ඒක එකක් හැටියට වැටහෙන්නේ. අන්න ඒ විදිහට මේ නාම රූප ධර්මයන් සාමූහික වශයෙන් ඉන්ද්‍රයන්ට දැනෙන ගතිය තමයි සමූහ ඝණයයි කියලා හඳුන්වන්නේ. එතකොට මේ සමූහ ගණය බිඳලා අර ඈතින් අපිට එක කන්දක් හැටියට පෙනුණු දේ ළඟට ගිහිල්ලා මෙතන එකක් නෙමේ විවිධ දේවල් පවතිනවා කියලා දැක්කොත් පමණයි අපිට යම්කිසි විමර්ශනයකට විශ්ලේෂණයකට නිවැරදි දැක්මකට පැමිණෙන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අර දුරින් බලනකොට අපි යම්කිසි මුලාවකින් තමයි කන්ද පිළිබඳව අදහස් මතු කරගන්නේ ඒ වගේම වැටහීම් ඇති කරගන්නේ. අන්න ඒ වගේ තමයි මේ නාම රූප ධර්ම පිළිබඳව නිවැරදි වැටහීමක් ඇති කරගන්න අර සමූහ වශයෙන් ඇති වෙන ඒ ඝන සංඥාව බිඳලා වඩා නිවැරදිව නාම රූප ධර්ම වෙන්කොටගෙන ඒවාෙහි පවතින අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව විදර්ශනා කරන්නට දක්ෂ වෙන්නට ඕන. එතකොට දැන් අපි ඔය කතා කළේ සමූහ ඝණය. ඊළඟට සන්තති ඝණය. සන්තති ඝණය කියලා කියන්නේ මේ නාම රූප ධර්ම දින ගණන් සති ගණන් මාස ගණන් එක දිගට එකම විදිහට පවතිනවා වගේ හැඟීමක් අපට ඇති වෙනවා. ගොඩනැගිල්ලක් ගත්තාම මේ ගොඩනැගිල්ල ඊයේ තිබුණා අදත් තියෙනවා හෙටත් තියෙනවා ඊළඟ සතියෙත් තියෙනවා එහෙම තමයි අපිට හැඟෙන්නේ. අපේ චිත්තසංතතියත් ඒ වගේ. ඒ කොමක් නිසාද ඒ ඒ මොහොතේ නාම රූප ධර්ම ඇති වෙලා බිඳී යනවා. නමුත් ඒ සූක්ෂම බිඳී යාම පෙනෙන්නේ නැහැ. කුමක් නිසාද? රූප ධර්ම බිඳෙනකොට එතන හිස් බවක් නොපෙනී තවත් රූප ධර්ම එහි මතුවෙනවා. නාම ධර්ම බිඳී යනකොට එසැනින්ම තවත් නාම ධර්ම ජනිත වෙනවා. එතකොට නාම රූපවල එතන විශේෂත්වයක් තියෙනවා. මොකක්ද? රූපය සාමූහික වශයෙන් ඒ කියන්නේ එක රූපයක් ඇති වෙලා බිඳෙන්න කලින් තවත් රූප බොහොමයක් එහි ජනිත වෙන්නට පුළුවන්. ඒ නිසා තමයි ස්කන්ධයක් හැටියට අපට පෙනෙන්නේ. සිතේ ස්වභාවය සිත් ගොඩක් එකට හටගන්නේ නැහැ. එක සිතක් ඇති වෙලා නිරුද්ධ වුණාට පස්සේ තමයි ඊළඟ සිත හටගන්නේ. ඒතර සිත ක්‍රියාත්මක වෙන්නේ අනුපිළිවෙලට රූප ක්‍රියාත්මක වෙන්නේ සාමූහිකව බහුලව හට ගන්නට පුළුවන්. ඒ නිසා තමයි රූප ස්කන්ධයක් හැටියට අපට ඉන්ද්‍රයන්ට ස්පර්ශ කරන්නට පුළුවන් වෙන්නේ. එතකොට මේ නාම රූප ධර්ම දෙකම ක්ෂණයක් ක්ෂණයක් පාසා බිඳි බිඳි අභිනවයෙන් තමයි හටගන්නේ. එතකොට සිත ඇසිපිය හෙළන වාරයකදී කෝටි ලක්ෂ වාරයක් පමණ දිදමින් ජනිත වෙන්නට පුළුවන්. ඒ කියන්නේ 1 2 3 4 කියන අනුපිළිවෙලින් සිත කෝටි ලක්ෂයක් ඇති වෙලා නැති වෙන්නට පුළුවන්. එක ඇසිපිල්ලමක් හෙළන වාරයක කියන බව ධර්මයේ සඳහන් ඒ තරම් වේගවත්. ඒතර රූපයකට ඒ චිත්තක්ෂණ 17ක් ආයුෂ තියෙන බව ධර්මයේ පැහැදිලි කරනවා. එතකොට රූපය සිතට වඩා යම් කාලයක් රඳා පවතිනවා. නමුත් ඒ චිත්තක්ෂණ 17 කියන්නේ ඇසිපිය හෙලන වාරයකදී ලක්ෂ ගණනක් රූප කලාප ඇති වෙලා බිඳෙන්නට පුළුවන් තරම් වේගවත් බව. ඒතර මෙතරම් වේගවත්ව ජනිත වෙන නිසා අපට ඇති වෙලා නැති වෙන බව පේන්නේ නැහැ. එකක්ම අඛණ්ඩව පවතිනවා වගේ හැඟීමක් ඇති වෙනවා. නාමයන්ගෙත් රූපයන්ගෙත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙන සම්තතිය. එහෙම නැත්නම් ඒ රූප වැල, සිත් වැල අපිට එකක් හැටියට පෙනෙන ගතිය තමයි සම්තති ඝණයයි කියලා හඳුන්වන්නේ. ඒකට ඒ සම්තති ඝණය විනිවිද දකින්න පුළුවන් වුණොත් තමයි wen wenව හටගන්නා ඒ නාම රූප ධර්මයන් අපට තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ. ඊළඟට කෘත්‍ය ඝණය කියලා කියන්නේ යම්කිසි කාර්යයක් කරනකොට ඒ කාර්ය සම්පාදනය වීම සඳහා නාම රූප ධර්ම බොහෝ ගණනක් එතන ක්‍රියාත්මක. දැන් අපි හිතමු ඇවිදිනවා කියන එක ක්‍රියාවක් සිද්ධ වෙන්නට අපට එකක් හැටියට පෙනුනට ඇවිදින්නට ඕන කියන සිත පහළ වෙනවා. ඊට පස්සේ එක කකුලක් දකුණු කකුල ඔසවන්නට ඕන. එතකොට ඔසවන්නට ඕන කියන හැඟීමත් එක්ක තමයි චිත්තජ වායුව ක්‍රියාත්මක වෙලා සැහැල්ලු රූප කලාප ඇති කරමින් කකුල ඉහළට එසවෙන්න. එහෙම නැත්නම් ඒ පවතින රූප ධර්මයන් එතනම බිඳී යනවා විනා ඒ රූප ධර්ම ඉහළට එසවීමේ හැකියාවක් ඒ රූප තුල ඇත්තේ නැහැ. ඒක කරන්නේ සිතේ බලයෙන්. ତොර සිත මේ කකුල ඔසවන්නට ඕන කියලා හිතනකොට තමයි ඊට අදාළ චිත්තජ වායෝ ධාතුවක් නිර්මාණය වෙන්නේ. ඒ වායෝ ධාතුව විසින් තමයි අර පටවි බහුල රූප කලාප වෙනුවට වායෝ බහුල රූප කලාප මතු කරමින් ඒ කකුල එසවෙන්නට සලස්වන. ඊළඟට කකුල ඉදිරියට ගෙනියන්නට ඕන කියන සිතත් එක්ක තමයි ඉදිරියට රූප කලාප ක්‍රියාත්මක වීම ආරම්භ වෙන්නේ. කකුල පහත් කරන්නට ඕන කියන සිතුවිල්ලත් එක්ක තමයි කකුල පහතට ක්‍රියාත්මක වීමට රූප කලාප ජනිත ඊළඟ කකුල ඔසවන්නට ඕන කියන සිතුවිල්ලත් එක්ක තමයි ඊළඟ කකුල ඉහළට එසවෙන්නේ. ඒ කකුල ඉදිරියට ගෙනියන්න ඕන කියලා හිතනකොට තමයි ඉදිරියට යන්නේ. පහත් කරන්න ඕන කියලා හිතනකොට තමයි පහත් වෙන්නේ. ඒකට බර දීලා ඊළඟ කකුල ඔසවන්නට ඕන කියලා හිතනකොට තමයි ඒක වෙන්නේ. දැන් මේ විදිහට ඇවිදිනවා කියන ක්‍රියාව එකක් හැටියට පෙනුනට එහි අසංඛ්‍ය ගණනක් නාම රූප ධර්ම ක්‍රියාත්මක වෙනවා. ඒ සමස්ත ක්‍රියාවලිය අපිට වෙන්වෙන්ව දකිනවා වෙනුවට අපි එක ක්‍රියාවක් හැටියට ඇවිදීම නැමැති එක් ක්‍රියාවක් හැටියට වරදවා වටහා ගන්නවා. ඒක තමයි කෘත්‍ය ඝණයයි කියලා කිව්වේ. ඒ කියන්නේ වැඩ සමූහයක් එක වැඩක් හැටියට අපිට වරදවා වැටහෙන ගතිය. එතකොට ඒ ස්වභාවයෙන් සිත නිදහස් කරගෙන ඒ නාම රූප ධර්මයන් දකින්නට සමත් වුණොත් තමයි සූක්ෂම වශයෙන් ඒවාෙහි ප්‍රලක්ෂණය අපට දකින්නට පුළුවන් වෙන්නේ. ඊළඟට හතරවෙනි කාරණේ තමයි ආරම්මන ඝනය. ආරම්භන ගණයයි කියලා කියන්නේ අරමුණු ගැනීමේදී ඇසින් රූපයක් දකිනවා කනෙන් ශබ්දයක් අහනවා කියලා කියනකොට අපිට එකක් හැටියට වැටහුණාට ඒ ඇසින් රූපයක් දකිනවා කියන ඒ අරමුණු ගැනීමේ ක්‍රියාව නාම රූප ධර්ම බොහෝ ගණනකින් තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි ධර්මයේ පැහැදිලි කරනවා චිත්ත වීති ඇති වෙන ආකාරය. මුලින්ම භවාංගසිත ක්‍රියාත්මක වෙනවා ඊට පස්සේ ඇසට රූපයක් අරමුණු වෙනකොට ඒ භවාංගසිත චලනය වෙනවා, උපච්ඡේදනය වෙනවා, ඊළඟට පංචද්වාරා වජ්ජන සිතක් ඇති වෙනවා. ඊට පස්සේ තමයි චක්ක විඥානය පහළ වෙන්නේ. ඊට පස්සේ සම්පටිච්ඡන සිතේ අරමුණ පිළිගන්නා සිත. ඊළඟට සම්තිරණ සිත, අරමුණ විමසා බලන සිත. ඊළඟට වොත්තපන සිත, අරමුණ තීරණය කරන සිත. ඊළඟට ජවන් සිත. ඊළඟට තදාරම්මන නැවත භවංග පතනය සිද්ධ වෙනවා. මෙන්න මේ විදිහට ගත්තහම අර සිත් සමූහයකින් තමයි දැන් දැක්කා කියන එක සිද්ධ වෙන්නේ. ඒකත් එක චිත්ත වීතියකින් නෙවෙයි චිත්ත වීති බොහෝ ගණනක් ඇති වෙනවා. ඊට පස්සේ ඒ සම්බන්ධව දැන් චක්කුද්්වාරික චිත්ත වීතිය නිරුද්ධ වුණාට පස්සේ මනෝද්්වාරික චිත්ත වීති ගණනාවක් අනුබන්ධන චිත්ත වීති හැටියට මතුවෙන්නට පටන් ගන්නවා. ඒ සමස්ත ක්‍රියාවලිය මත තමයි අර ඇසින් රූපයක් දකිනවා කියන එක අපිට වැටහෙන්නේ. නමුත් ඒ සමස්ත නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය වෙනුවට මම ඇසින් රූප දකිනවා කියන අරමුණු ගැනීම සම්බන්ධ ඒකත්වයක් අපට පේනවා. එය තමයි ආරම්මන ඝණයයි කියලා හඳුන්වනවා. ඉතින් මේවා ඊටාම සූක්ෂම කාරණා එකවරක් ඇහුවයි කියලා වැටහෙන්නේ නැහැ. නැවත නැවත අහමින්, සිතමින්, කල්පනා කරමින්, විමසමින් විදර්ශනා කරන්නට යොමු විය යුතු වෙනවා. මෙන්න මේ විදිහට සමෝහ ඝන, සන්තති ඝන, කෘත්‍ය ඝන ආරම්මන ඝන කියන ඝන හතරකින් මේ නාම රූප ධර්මයන් ආවරණය වෙන නිසා ඒ කියන්නේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙනකොට ගෝචර වෙන්නේ ඔය ස්වභාවයෙන් ආවරණය වෙලා ඒ නිසා තමයි නාම රූප ධර්ම වෙන්කොට හඳුනා ගන්නට සමත් නොවෙන්නේ ඉතින් මේ අවස්ථාව වෙනකොට ඔය කියන ඝන සංඥාවන්ගෙන් අපේ සිත ආවරණය වෙලා තිබුණොත් අර විදර්ශනා උපක්ලේශයන්ට අපි හසු වෙන්නට පුළුවන් එහෙම නොවෙන්නට නම් මෙතන ඒ විදිහෙන් සත්ව පුද්ගල ස්වરૂපයෙන් ගත හැකි කිසිවක්ම නැහැ. පවතින්නේ සූක්ෂම වශයෙන් ඇති වෙලා නැති වෙන නාම රූප ධර්ම ටිකක් පමණයි කියන මේ ස්වરૂපේ નિවරදිව දැක ගන්න වටහා ගන්නට උත්සාහ කළොත් තමයි નિවරදි මාර්ගය වෙන් කර ගන්නට පුළුවන්. එතකොට අපි මෙහිදී වටහා ගන්නට ඕන ප්‍රධාන කාරණා දෙකක් තමයි මේ නාම රූප ධර්ම ඇති වුණු සැනින්ම නැති වෙන්නේ ඇයිද? අනිත්‍ය ස්වභාවයටපත් වෙන්නේ කුමක් නිසාද? ඊළඟට ඇති වුණු සැනින්ම නැති වෙනවා නම් මේවා එහෙමම පවතිනවා වගේ අපට දැනෙන්නේ කුමක් නිසාද? එතකොට ඒ වයින්නේ අපේ සිත මුලා කරන්නේ. පළවෙනි කාරණේ ගත්තාම ඒ කියන්නේ මේ නාම රූප ධර්ම ඇති වුණු සැනින්ම බිඳී යන්නේ ඇයිද? එය ධර්මයේ දක්වන්නේ සැබවින්ම මේ නාම රූප ධර්ම කියන්නේ ද්‍රව්‍ය නොවේ ක්‍රියාමාත්‍රයක්. දැන් සිත කියන්නේ නම් ක්‍රියාමාත්‍රයක් කියන එක අපිට එක්තරා ප්‍රමාණයකින් වැටහෙනවා. හැබැයි පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු මේවා ක්‍රියාමාත්‍රයක් කියලා කිව්වට අපිට එකවරම එය අපේ සිතට ගෝචර වෙන්නේ නැහැ. ඒකයි මේවා පිළිබඳව දිගු කලක් අපි සිතලා කල්පනා කරලා ගුරුවරු සමග සාකච්ඡා කරලා විදර්ශනා කරලා මේ කරුණු තහවුරු කරගත යුත්තේ. දැන් පඨවි ධාතුව කියලා කිව්වහම ඒ තදවීමේ ක්‍රියාවලිය තමයි අපට ඒ තද බව හැටියට ප්‍රකට වෙන්නේ. ආපෝ ධාතු කියලා කියන්නේ ඇලෙන, වැగిරෙන ක්‍රියාවලිය, බන්ධනය කරන ක්‍රියාවලිය. ඒ බන්ධනය කරන ක්‍රියාවලිය නිසා තමයි එකට බැඳෙන්නේ. ඊළඟට තේජෝ ධාතුව කියන්නේ දවන පුලුස්සන ක්‍රියාවලිය. වායෝ ධාතුව කියලා කියන්නේ පුම්බන තෙපුල් දෙන ක්‍රියාවලිය. එතකොට මෙන්න මේ විදිහට ඒ නාම රූප ධර්මයන්ගේ නාම ධර්මයන් අපට යම් ප්‍රමාණයකට වටහා ගන්න පුළුවන් ඒවා වහාම ඇති වෙලා නැති වෙන ක්‍රියාමාත්‍රයන් කියන බව රූප ධර්ම අපට ක්‍රියාමාත්‍රයන් කියලා නෙමෙයි ඒවා ද්‍රව්‍ය ආකාරයෙන් තමයි අපට වැටහෙන්නේ. නමුත් ඒ හැම තැනකම නාම වශයෙන් රූප වශයෙන් ක්‍රියාමාත්‍රයක් පමණයි සක්‍රිය වෙන්නේ. දැන් මේ කාරණය වර්තමාන නවීන විද්‍යාව පිළිබඳව ටිකක් ගැඹුරට සිතා බැලුවා වුණත් ඒ බඳු විද්‍යාත්මක දැනුමක් තියෙන කෙනෙකුටත් යම් ප්‍රමාණයකට වටහා ගන්නට පුළුවන්. ඒ කියන්නේ පරමාණුව කියන එක ස්ථාවර දෙයක් හැටියට හිතාගෙන හිටියට ඒක ඇතුළෙත් ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන ආදී ක්‍රියාත්මක වෙන ස්වરૂපය වර්තමානයේ පැහැදිලි කරනවා. ඒ ස්වરૂපය ගත්තහම ඒවායිහිත් පවතින්නේ ස්ථාවර බවක් නෙමෙයි. නිරන්තරයෙන් සක්‍රිය වෙන ගතියක් නිරන්තරයෙන් එහාට මෙහාට චලනය වෙන ගතියක් තියෙන බව විද්‍යාඥයෝ හඳුනාගෙන පැහැදිලි කරලා තියෙනවා. එතකොට මේ චලනය වෙනවයි කියන තැනත් මේ නාම රූප ධර්ම බොහොමයක් ක්‍රියාත්මක වෙනවා. ඒ පරමාණුයි කියන ඊටාම සූක්ෂම අණුව ගත්තහම ඒ තුලත් මේ කියන නාම රූප ධර්ම බොහොමයක් ක්‍රියාත්මක වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ තරම් සූක්ෂමයි. එතකොට මේ සූක්ෂම බව නිසා තමයි අපිට ඒවා වෙන්වෙන්ව වටහා ගන්න බැරි වෙන්නේ. ඒ වෙන්වෙන්ව වටහා ගන්නට බැරි බව නිසාම තමයි අපිට ඒවා මහත් මහත් ස්කන්ධයන් හැටියට ප්‍රකට වෙන්නේ. දැන් එතකොට නාම ධර්ම රූප ධර්ම දෙකම ඇති වෙලා වහාම බිඳී යනවා. එයිද ඒවා ක්‍රියාමාත්‍රයන්. ක්‍රියාවක් කියන එකක් වැඩි වෙලාවක් පවතින්න පුළුවන් දෙ නෙමේ. අත ඔසවනවා කියන ක්‍රියාව ඒක එසවීමත් සමගම නිරුද්ධ වෙනවා. ඔසවලා ඉවර වෙනකොට ඒ ක්‍රියාව ඉවරයි. ගමන් කරනවා කියන ක්‍රියාව ඒ ගමන ඉවර වෙනකොට ඒක ඉවරයි. කතා කරනවා කියන ක්‍රියාවේ කතාව ඒ වචනේ පිට වෙලා ඉවර වෙනකොට ඒක ඉවරයි. අන්නේ විදිහට සූක්ෂම ක්‍රියාවන් එය ක්‍රියාත්මක වූ සැනින්ම අවසාන වෙනවා. 아무තෙන් රඳා පැවතීමේ හැකියාවක් නැහැ. එතකොට මේ නාම රූප ධර්ම වහා බිඳී යන්නට හේතුව තමයි ඒවා ක්‍රියා මාත්‍රයන් වීම. නමුත් ක්‍රියාමාත්‍රයන් නම් මේවා දීර්ඝ කාලයක් පවතිනා වගේ අපේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන්නේ ඇයි? ඒකට හේතුව තමයි අඛණ්ඩ ක්‍රියාකාරීත්වය. ඒ කියන්නේ දැන් නාම ධර්මත් රූප ධර්මත් සූක්ෂම නාම රූප ධර්මයන් ඇති වෙලා නැති වුණාට එසැනින්ම හේතුප්‍රත්‍යයන්ගෙන් යලිත් නාම රූප ධර්ම ජනිත වෙනවා. එයත් නිරුද්ධ වෙනකොට යලිත් නාම රූප ධර්ම ජනිත වෙනවා. මේක අතරක් නැතුව වේගවත්ව ක්‍රියාත්මක වෙනකොට අපිට යම් යම් ස්වરૂපයන්ගෙන් එය දැනෙන්නට පටන් ගන්නවා. විශේෂයෙන් රූප ධර්මවල මේක වඩා ප්‍රකටයි. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් ගිනි පුලිඟුවක් අරගෙන ඒ ගිනි පුලිඟුව වේගවත්ව කරකවනවා. දැන් නිකම්ම තියෙනකොට ඒක ගිනි පුලිඟුවක් හැටියට අපිට පේනවා. ඒක වේගවත් ක්‍රියාකාරීත්වයකට නතු කරනකොට අපිට ළඟ ළඟ හැමතැනම ගිනි පුළිඟු පෙනෙනකොට අපට අවසානයේ ගිනි පුළිඟුව නොපෙනී ගිහිල්ලා ගිනි වලල්ලක් පමණක් පෙනෙන්නට ගන්නවා. ඒතර ගිනි වලල්ලක් කියලා එකක් ඇත්තට මෙතන නැහැ. නමුත් අපිට පෙනෙනවා දැනෙනවා ගිනි වලල්ලක්. ඊට පස්සේ අපි ඒක ස්පර්ශ කරන්න හැදුවොත් ඒ හැමතැනකම අපට දැවෙන පිලිස්සෙන ගතියකුත් හැඟෙනවා. දැනෙනවා. ඒ කුමක් නිසාද? වේගවත් වෙහි ක්‍රියාකාරීත්වය ක්‍රියාත්මක වෙන නිසා. අන්නේ වගේ මේ නාම රූප ධර්මයන්ගේ වේගවත් බව වැඩි වෙනකොට ඇයිද? ඊටාම සූක්ෂම විදිහට වේගවත් ක්‍රියාකාරීත්වයක් එතන පවතින්නේ. ඒ වේගය වැඩි වෙනකොට අපට එක් එක් ස්වરૂපයන්ගෙන් එය ප්‍රකට වෙනවා. අන්තරය නොපෙනී ගිහිල්ලා ඒක ඝන ස්වરૂපයකින් අපට දැනෙන්න ගන්නවා. දැන් ඒ වගේ තව බොහෝ දේවල් අපට උදාහරණ හැටියට තේරුම් ගන්නට පුළුවන්. අපි හිතමු ගරාදි බොහොමයක් තියෙන රෝදයක්. වේගවත්ව කරකවනකොට අර ගරාදි වෙන වෙනම පේන්නේ නැතුව එකම ලෑල්ලක් වගේ අපට පේනෙන්නට පුළුවන්. ඒ වගේම අපි ගල් කැටයක් වීසි කරන්න හැදුවා වුණත් ඒ ගරාදි අතරින් විසික් වෙන්නේ නැහැ. එහි හැපිලා පැත්තකට වැටෙන්න පුළුවන්. ඒ කොමක් නිසාද අර අන්තරය හිදැස අඩු වෙලා යනවා වේගවත් බවත් එක්කලා මොකද එක් ගරාදියක් එහා පැත්තට යනකොට වහාම ඊළඟ ගරාදිය එතනට පැමිණෙනවා වේගය නිසා අන්න ඒ විදිහට නාම රූප ධර්ම අතිශය වේගවත්ව ක්‍රියාත්මක වීම හේතු කොටගෙන ඒවාෙහි අන්තරය නොපෙනී ගිහිල්ලා යම් යම් ස්වરૂපයන්ගෙන් ඒක ඝන වස්තුන් හැටියට අපට ප්‍රකට වෙනවා. ඒ නිසා තමයි අර ඝන සංඥාවන් ගොඩනැගෙන්නේ. ඉතින් මේ தත්වයන්ගෙන් සිත නිදහස් කරගෙන අපට නාම රූප ධර්ම සූක්ෂම විදිහට විදර්ශනා කරන්න නාම ධර්ම රූප ධර්ම පිළිබඳව ඊටාම ගැඹුරු ප්‍රත්‍යවේක්ෂණයකට යොමු වීම අවශ්‍ය වෙනවා. එහෙම නාම රූප ධර්ම වෙන් කරගත්තොත් තමයි අපට සැබෑවටම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය යථා ස්වභාවයෙන් දකින්නට පුළුවන් වෙන්නේ. අර සමෝහ වශයෙන්, කෘත්‍ය වශයෙන්, ආරම්මන වශයෙන්, සන්තති වශයෙන් අපට ප්‍රකට වෙන තාක්කල් අපි විදර්ශනා කරන්න උත්සාහ කළාට ප්‍රඥප්තිය පිළිබඳ විදර්ශනාවක් විතරයි අපිට කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් පීරිසියක් බිම වැටුනහම බිඳෙනවා. එතකොට පීරිසිය බිඳුනා කියන එක අපි අනිත්‍ය හැටියට හඳුනා ගන්නවා. ඇත්තටම එතනේ අපි අනිත්‍ය දකින්නේ ප්‍රඥප්තියේ අනිත්‍යයි. රූප ධර්මයන්ගේ අනිත්‍ය නෙමෙයි. උදාහරණයක් හැටියට අපි තව මෙහෙම ගමු. හාල් කුඩු ටිකක් අරගෙන ඒකට පැණි ටිකක් දාලා අපි ගුලි කළාම ඒකට අග්ගලයයි කියලා කියනවා. ඊට පස්සේ ඒක බිම වැටුනහම කෑලි වලට කැඩිලා යනවා. දැන් එතන සිද්ධ වුණේ යම්කිසි අනිත්‍ය ධර්මයක් හැටියට අපි හඳුනා ගන්න. නමුත් කොමක්ද ඒ අනිත්‍ය හැටියට දකින්නේ? අග්ගලා gediy අනිත්‍ය වුණා කියලා තමයි අපි දකින්නේ. ඇත්තටම අග්ගලා gediy කියලා කියන්නේ අර පිටි ටික ඒකරාශී වීම නිසා ඇතිවෙච්ච ප්‍රකට වෙච්ච සම්මුතියක්. එතන අග්ගලයක් කියලා එකක් නැහැ. අර සියල්ලම රූප කලාප ටික එකට එකතු වෙච්ච නිසා ප්‍රකට වෙච්ච කාරණයක් පමණයි. ඒතර අග්ගලා ගෙඩිය කෑලි වලට කැඩුනා කියලා කියන්නේ එය අනිත්‍ය හැටියට අපට හඳුනා ගන්න පුළුවන්. නමුත් ඒක රූප ධර්මයන්ගේ සූක්ෂම අනිත්‍ය ධර්මය නෙමෙයි අර අප විසින් ගොඩනගාගත් ප්‍රඥප්තියේ අනිත්‍ය භාවය පමණයි එතන ප්‍රකට ඒ වගේ තමයි පීරිසිය කැඩුනා කියන තැන ඒ පීරිසියේ තියෙන රූප කොටාෂ ටික පීරිසියක් කියන ස්වરૂපයෙන් ප්‍රඥප්තියක් හැටියට අපි ගොඩනගාගත්තා ඒකයි බිඳියන්නේ නමුත් රූප ධර්මයන්ගේ සූක්ෂම බිඳියාම ඊට වඩා ගැඹුරු කාරණයක්. ඒ අපි හඳුනාගත යුත්තේ දැන් අර අග්ගලය හදන්නට අපි පිටි ටිකක් ගත්තනේ ඒ පිටිවල කුඩා අංශු තියෙනවනේ ඒ අංශු වල පරමාණු තියෙනවනේ ඒ පරමාණු ඇතුලේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ භූත රූප සහ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ සූක්ෂම ධර්ම ක්‍රියාත්මක ඒවා ක්‍රියාමාත්‍රයන් හැටියට තමයි ඇති වෙලා වහා බිඳී යන්නේ. අන්නේ ක්‍රියාමාත්‍ර හැටියට පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව ජනිත වෙලා වහාම නිරුද්ධ වෙන ගතිය තමයි සැබෑවටම රූප ධර්මයන්ගේ අනිත්‍ය ලක්ෂණය. ඒ අනිත්‍ය ලක්ෂණය හේතු කොටගෙන අපිට ප්‍රත්‍යක්ෂමය වශයෙන් ප්‍රකට වෙන කාරණයක් විතරයි අර පීරිසිය බිඳුණා, අග්ගලා ගෙඩිය කුඩු වුණා, පුද්ගලයා භාවයට ගියා ආදී වශයෙන් අපි දකින්නේ නාම රූප ධර්මයන්ගේ සූක්ෂමව ක්‍රියාත්මක වෙන අනිත්‍ය ලක්ෂණය නිසා ප්‍රකට වෙන ගති ලක්ෂණ. එතකොට ඒකත් අනිත්‍යයි කියලාම තමයි අපට හඳුනා ගන්නට වෙන්නේ. එහෙම නැත්නම් විපරිණාමයයි කියලා හඳුනා ගන්නට වෙන්නේ. සියුම්ව ගත්තහම අර නාම රූප ධර්මයන් ඇති වෙලා වහා නිරුද්ධ වීමයි සැබෑම අනිත්‍ය ධර්මයේ මූලික ගති ලක්ෂණය. එතකොට අන්න ඒ විදිහට වෙන්කොටගෙන ඉන් අනතුරුව අපේ මේ නාම රූප ධර්මයන් විදර්ශනා කිරීම ආරම්භ කරන්නට ඕන මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය වඩා තීව්‍ර කරගන්න. එහෙම නැති වුණොත් අර ඕභාස ප්‍රීති ආදී උපක්ලේශ ධර්මයන්ට හසු වෙලා මගේ මනසේ මෙහෙම දෙයක් ඇති වුණා ඒක ඊටාම උසස් මට්ටමින් ඇති වුණා ආදී වශයෙන් තණ්හා මාන දිට්ටි වශයෙන් අපි ඒවා තුල එල්බ ගන්නට පුළුවන්. එහෙම වුණොත් එතනින් එහාට විදර්ශනාව ක්‍රියාත්මක නොවි තමන් මාර්ගඵලයකට පැමුණා කියලා හැඳෙන්නට නවතින්නට පුළුවන් එතකොට මේ විදිහට නාම රූප ධර්ම වෙන්කොටගෙන සිදු කරන විදර්ශනාව ත්‍රිලක්ෂණ වශයෙන් सिद्ध කරන්නේ කොහොමද කියලා විශේෂයෙන් අපේ රේරුකාණේ මහානායක හාමුදුරුවෝ විසින් සම්පාදනය කරලා තියෙන විදර්ශනා භාවනා ක්‍රමය පොත මේ සප්තවිසුද්ධි ක්‍රමයට තමයි සකසලා තියෙන්නේ. එහි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය යටතේ මේ ත්‍රිලක්ෂණ භාවනාව කළ යුතු ආකාරය විවිධ ක්‍රමවලට පැහැදිලි කරනවා. එතකොට නාම ධර්මත් රූප ධර්මත් 11 ආකාරයකින් විදර්ශනා කරන විදිහ උන්වහන්සේ එහිදී දක්වනවා. 11 ආකාරය කියලා කියන්නේ අතීත වර්තමාන අනාගත ඊළඟට ආධ්‍යාත්මික බාහිර ඊළඟට ඕලාරික සූක්ෂම හීන ප්‍රනීත දුර ළඟ කියන මේ 11 ක්‍රමයට එතකොට අතීතයේහි පහළ වුණු රූප ධර්ම අතීතයේහිම නිරුද්ධ වුණා විනා වර්තමානයට පැමිණෙන්නේ නැහැ. ඒ නිසා ඒවා අනිත්‍යයි. ඉපද බිඳියාම කියන මේ ධර්ම දෙකෙන් නිරන්තරයෙන් පෙළෙන නිසා, ඉපදීම් බිඳීම් දෙකෙන් පෙළෙන නිසා ඒවා දුක්ඛ ධර්ම. එතකොට ආත්ම වශයෙන් ගත හැකි සාරයක් එහි නැති නිසා අනාත්ම ධර්ම. එතකොට අතීතයේහි පහළ වුණු රූප කොටාෂ එහිම බිඳී ගියා. ඒ නිසා අනිත්‍යයි. ඉපදීම් බිඳීම් දෙකෙන් පෙළෙන නිසා දුක්ඛ ආත්ම වශයෙන් ගත හැකි සාරයක් අවිඤ්ඤාශී ගතියක් ස්වාධීනව ඉපදිය හැකි ගතියක් ඒවාෙහි නැති නිසා අනාත්ම ධර්ම ඊළඟට වර්තමානයේ හටගන්නා වූ රූප කොටාශ ගැනත් ඒ විදිහෙන් විදර්ශනය කරනවා අනාගතයේ පහළ වෙන රූප කොටාශ ගැනත් ඒ විදිහෙන් විදර්ශනා එතකොට අතීත වර්තමාන අනාගත වශයෙන් කරුණු අවස්ථා තුනයි ඊළඟට ආධ්‍යාත්මික බාහිර ආධ්‍යාත්මික බාහිර ආධ්‍යාත්මික කියන්නේ තමන් සම්බන්ධ බාහිර කියලා කියන්නේ තමන්ට පරිබාහිර තමන් කියලා කිව්වේ මේ තමන් කියලා අපි හඳුනා ගන්නා පංචස්කන්ධය. එතකොට ඒන් පරිබාහිර ටික බාහිර. එතකොට එතන දෙකයි අවස්ථා පහයි. ඊළඟට ඕලාරික සූක්ෂම ඕලාරික කියලා කියන්නේ රළු විදිහට දැනෙන. සූක්ෂම කියලා කියන්නේ ඊට සියුම් වූ. ගස්ගල් පර්වත ආදී වශයෙන් ඕලාරිකව අපට පෙනෙන දැනෙන විදිහේ නාම රූප රූප ධර්මත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ වලින් යුක්තයි ඒ වගේම සූක්ෂම විදිහට පෙනෙන දැනෙන ඉන්ද්‍රයන්ට ගෝචර වෙන රූප කොටාෂ සහ නාම ධර්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ වලට නගා බලන්නට ඕන ඊළඟට ඒ අවස්ථා දෙකත් එක්ක අවස්ථා 7යි ඊළඟට හීන ප්‍රනීත හීන කියලා කියන්නේ පහත්ය කියලා හඳුනා ගන්න අවස්ථා ප්‍රනීත කියලා කියන්නේ උසස්ය කියලා හඳුනා ගන්න අවස්ථා. ඒතර මේ බෙදීම් දැක්වෙන්නේ අපේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන ආකාරය. අපේ ඉන්ද්‍රියන්ට ප්‍රනීතයි කියලා දැනෙන දේවල් තියෙනවා හීනයි කියලා දැනෙන දේවල් තියෙනවා. ඒ හැමතැනකම ක්‍රියාත්මක වෙන්නේ නාම රූප ධර්ම. ඒවත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විමසා බලන්නට ඕන. එතකොට අවස්ථා 9යි. ඊළඟට දුර සහ ළඟ වශයෙන් දුර පවතින නාම රූප ධර්ම වහා ඇති වෙලා බිඳී යන නිසා අනිත්‍ය ඉපදීන් බිඳීන් දෙකෙන් පීඩාවටපත් වෙන නිසා දුක්ඛ ධර්ම ඊළඟට ආත්ම වශයෙන් ගත හැකි සාරයක් අවිඤ්ඤාශී පදාර්ථයක් ස්වාධීන බවක් නැති නිසා ඒවා අනාත්ම ධර්ම. එතකොට ඒ අවස්ථා දෙකයි 11යි. මෙන්න මේ විදිහට අතීත වර්තමාන අනාගත ආධ්‍යාත්මික බාහිර, ඕලාරික සූක්ෂම, හීන ප්‍රනීත, දුර ළඟ කියන මේ ක්‍රමවලට 11 ආකාරයකින් මේ නාම රූප ධර්ම බෙදාගෙන ඉන්න අනතුරුව ඒ එක් එක් අවස්ථාවන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විමසා බැලීම තමයි 11 ආකාර ත්‍රිලක්ෂණ භාවනාව හැටියට දක්වලා තියෙන. ඉතින් මෙහෙම විවිධ ක්‍රමවලින් අපි මේ නාම රූප ධර්මයන් විමසා බැලිය යුතුයි. ඒ සඳහා අර ඝන සංඥාව දුරු කරලා සමෝහ ඝන, සම්පති ඝන, ආරම්මන ඝන, කෘත්‍ය ඝන කියන ඒ ඝන සංඥාව දුරු කරලා ඊළඟට අර ප්‍රඥප්ති පීරිසිය අග්ගලා ගෙඩිය ආදී වශයෙන් අපි ප්‍රඥප්තියන් හදාගෙන තියෙනවා ඒ ප්‍රඥප්තියන්හි අනිත්‍ය බව දුක් බව අනාත්ම බව ප්‍රකට කරගත්තා කියලා විතරක් අපට ගැඹුරු විදර්ශනාවක් වැඩෙන්නේ නැහැ ප්‍රඥප්තියන්හි ත්‍රිලක්ෂණය ලෝකේ කවුරුත් යම් ප්‍රමාණයකට හඳුනා ගන්නට උත්සාහ කරනවා. නමුත් මාර්ගඵල අවබෝධයක් සඳහා උත්සාහ කරන කෙනෙක් ඒ ප්‍රඥප්ති මාත්‍රයෙන් නොනැවති නාම රූප ධර්මයන් සූක්ෂම වශයෙන් හඳුනාගෙන ඒවාෙහි ප්‍රකට වෙන අනිත්‍ය බව දුක් බව අනාත්ම බව හඳුනා ගන්නට වෑයම් කළ යුතු වෙනවා. අන්න ඒ විදිහට මාර්ගය අමාර්ගය වෙන්කොට ගන්නා සියුම් ඥානයක් මෙහිදී උපදින නිසා තමයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියයි කියලා මේ පස්වෙනි අවස්ථාව සප්ත විසුද්ධි ක්‍රමයේහි දක්වලා තියෙනවා. ඉතින් මේ කරුණු සිහියෙන් නුවණින් තේරුම් අරගෙන මේ කාරණා ඊතා සූක්ෂම නිසා වරක් ඇහුවයි කියලා තේරුම් ගන්නට පහසු නැවත නැවත ඒ පිළිබඳ දේශනා ශ්‍රවණය කරමින් ඒ පිළිබඳව ලියවුණු පොතපත කියවමින් තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ඒවා පිළිබඳව සිතලා කල්පනා කරලා ගුරුවරුන්ගෙන් විමසමින් නැවත නැවත සති සම්පජඤ්ඤයෙන් විදර්ශනා කරමින් දිගු කලක් උත්සාහ කරනකොට තමයි මේ පිළිබඳව යම් වැටහීම් අපට ඇති කරගන්නට පුළුවන් ඒ සඳහා මේ සුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරමු.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 දෙනාටමත් දායකත්වයේ දරන ඉන්දිරා මහත්මිය ඇතුළු ඒ සෑම දෙනාටමත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ කුසල් හේතු වේවා උපනුපන් භවයන්හිදී ධර්මයේ ප්‍රගුණ කරන්නට මේ ධර්ම දානමේ කුසලයේ හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන්නේ හැම දිනාටම ධම්ම අසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමේ මහ පිංකමක් එය ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන පින්කමක් මේ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත්තා වූ සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පිනතුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් එහෙන් ආරක්ෂා කෙරෙත්වා දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් මිය පරලෝ යන්නට එදුණු සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගෙම භව ගමන සූපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවි සැනසී පැමිණවදාල උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද දායකත්වයේ දරන ඉන්දිරා දීපමාලි කුමාරණතුංග මහත්මියටත් ජන්මදිනයේ සමරන වෛද්‍ය මිනෝලි කුමාරණතුංග දියණිය ඇතුළු ඒ සෑම දිනාටම මේ ලෝක වශයෙන් පවතිනා වූ අපලෝපද්‍රවෙත් නම් මේ සියල්ලක් දුරු වේවා ආයුරාෝග්‍ය භාග්‍ය ආදී සම්පත් වර්ධනය වේවා මේ බඳු කුසල් දහම් සිදු කරමින් සුවසේ ගුණ නුවණ වඩමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා හැම දිනාටම පෙරවන් සරණයි